පිළිතුරේ අද අපට කතා කරන්නට තිබෙන්නේ අකුසල් සිත්වල එන ද්වේෂ මූල සිත් ගැන. අප පසුගිය දිනෙහිදී ලෝභ මූල සිත් අට පිළිබඳ සංක්ෂේප විස්තරයක් දැනගත්තා. ඒ ලෝභ මූල සිත් ගැන දැනගත්ත කරුණු සිත්හි සබාගෙන අපි ඉදිරියට එන මේ කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. ඒ අභිධර්මයේ ඉගෙන ගන්නා විට අපට නැවත නැවතත් මේ කරුණු පිළිබඳව කතා කරන්නට සිදු වෙනවා. ඒ නිසා මුල්ම කතාවකදී හෝ දෙකකදී අසන්නට ලැබුණු කරුණු එතරම් Tamanට පැහැදිලි නොවන්නට ඉඩ තිබුණා. ඒවා පිළිබඳව පසුව කියවෙන බැවින් මුලදී ඒවා හරි හැටියට තීරු මුගියාය කියලා අධෛර්යමත් වන්නට සුදුසු නැහැ. අභිධර්මයේ ස්වභාවය ඒ ඉගෙන ගන්නා විට මුලදී කියවෙන කරුණ තව දුරටත් ඉගෙනගෙන යන විට Taman මුලදී දැනගත්තාට වඩා බොහෝම පැහැදිලි වෙනවා. සමහර විටක කෙනෙකුගේ සිත පෙළඹෙන්නට පුළුවන්. ඒ කියන ලද කරුණ පිළිබඳව Tamanට එතරම් පැහැදිලි කමක් ඇති නොවුණු බැවින් මේ ගැන දැනගත යුතුයි ප්‍රශ්න කළ යුතුයි කියලා ඇතැම් විටක සිතෙන්නට පුළුවන්. ඒත් ටිකක් එහා අසල දැනගන්නා විට දැනෙනවා ඇති Tamanට අර කලින් නොතේරුණු කාරණය මේ දැන් කියුණා නේද කියලා. එහෙම බොහෝ අවස්ථාවලදී ඒ කෙනෙකුට ඉගෙන ගන්නා කාලය තුළදී දැනගන්නට ලැබෙන කරුණුයි ඒ. දැන් ඒ නිසා ඒ මුලදී යමක් කියන විට හොඳට අහගෙන ඉන්න, අහුම්කම් දෙන්න, සිතට ගන්න ඒ ඒ කාරණය ඊතරම්ම පැහැදිලි වුණා කොහොමද මේක වන්නේ කියලා තව යහට ඒ පිළිබඳව ඉගෙන ගන්නා විට Tamanටම තේරෙනවා ඇති. දැන් අද අපි ද්වේෂ මූල සිත් පිළිබඳව කතා කරන්නේ. දෝෂ කියන මේ pāli වචනයෙන් මෙහි ඉගැන්වෙන්නේ සාමාන්‍යයෙන් අප කතා කරන විට කියන තරහව කියන ඒ ධර්මයේ පිළිබඳව. ඒකට කියන්නේ ද්වේෂය ඒ සංස්කෘත වචනේ දෝෂ pāli වචන. මේ කියන්නේ දෝෂ මූලික සිත් කියලයි. ඒ ඒ ද්වේෂයන් ලෝභය මෙන්න අකුසල මූලයක්. ඒ ද්වේෂ නැමැති අකුසල මූලය ඇතිව ලැබෙන සිත්වලට කියනවා ද්වේෂ මූල සිත් කියලා. ඒවා ඒ ලෝභ මූල සිත්ෙන් සංඛ්‍යා වශයෙන් ඒ ලොකු ගණනක් නෙවේ. ලෝභ මූල සිත් නම් අටක් තිබෙන බව අප ඉගෙන ගත්තා. ද්වේෂ මූල සිත් තිබෙන්නේ දෙකයි. ඒ දෙකක් වන්නේ ඒ සිත්වල තිබෙන අසංඛාරික සසංඛාරික කියන මේ ભેදය නිසා. එහෙම නැත්නම් ද්වේෂ මූල සිත එකක්මයි කීවත් වරදක් නැහැ. අර අසංඛාරික සසංඛාරික ભેදේ එන බැවින් ද්වේෂ මූල සිත් දෙකක් තිබෙනවා. ඒ ද්වේෂ මූල සිත් නම් කර තිබෙන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත දෝමනස්ස සහගත පටිඝ සංපයුක්ත සසංකාරික සිත කියන මේ විදිහටයි නම් කරන්නේ. එතන දෝමනස්සයයි කියන්නේ අර මුලින් අපි ඉගෙනගත්ත සෝමනස්සයට විරුද්ධ ස්වභාවය. සෝමනස්සයයි කීවේ සිතේ ඇතිව ඇතිවන අරමුණේ තිබෙන මිහිරි රසය විඳින ස්වභාවයට වේදනාවට සෝමනස්සය කියලා ඒ අරමුණෙහි තිබෙන මිහිරි රසය මිහිරි වශයෙන්ම විඳින වේදනාව තමයි සෝමනස්සීච්ච. අපි ඒක වඩා පැහැදිලි කර ගැනීම සඳහා කීවේ සිතේ ඇතිවන සෝමනස්ස වේදනාවට මානසික සුඛ වේදනා කියලා ඊට නම් කරනවා. මානසික සුඛ වේදනාව. එයයි සෝමනස්සේ කියන්නේ. දෝමනස්සේ කියන්නේ මානසික දුක් වේදනාව. ඒ මානසික දුක් වේදනාව තේරුම් ගන්නට පුළුවන් කායික දුක් වේදනාව අප දන්නා නිසා. කායික දුක් වේදනාව කයෙහි දැනෙන ගතියක් අපට. ඒක දැනෙනවානේ. කයෙහි යම්කිසි දුක ඒ කැපීමකින්, වැනීමකින් ආදි වශයෙන් අපේ කයෙහි දැනෙන දුක් වේදනාව වගේ සිතේ ඇතිවන මානසික දුක් වේදනාවටයි දුන්නස කියන්නේ. ඒ දොන්නස උපදින්නේ තමා නොකමැති අරමුණෙහි තමා කැමැති වෙන තමා හොඳයි කියා සැලකෙන අවස්ථාවකදී යම්කිසි අරමුණක එල්බගෙන දොම්නස කියන මේ ස්වභාවය ඇතිවන්නේ නැහැ. ඒ දොම්නස ඇතිවන්නේම තමන් ඒ අවස්ථාවේදී ඒ අරමුණ සලකන හැටියට තමන්ට අමිහිරි අමනාප අනිෂ්ඨ අරමුණ. එහෙම අනිෂ්ඨ අරමුණෙහි එල්බගෙන උපදනා වූ ඒ අරමුණේ තිබෙන අමිහිරි රසය විඳින්න ඇතිවන්න වේදනාවටයි කියන්නේ දෝමනස්සේ කියලා. ඒක ඉතින් අපට පැහැදිලි මේ ධර්මය ඒ දෝමනස්සේ උපදින්නේ මොන සිතේද කියන එක තේරුම් ගන්න. ඒ සිත තමයි පටිඝ සම්පයුක්ත සිතේ. පටිඝය කියලා මෙතන නම් කරන්නේ තරහවට නැත්නම් ද්වේෂයට ද්වේෂයට පටිඝ කියලා නමක් තිබෙනවා. ඊට පටිඝයයි කියන්නේ pāli වචනයක් තිබෙනවා පටිහඤ්ඤති කියලා. පටිහඤ්ඤති කියන්නේ හිංසා කරනවායි කියන තේරුම. හත්පසින්ම හිංසා කරයි කියන තේරුම. හරියට අනිනවා වගේ හිංසා කරන ස්වභාවය. ඒ පටිහඤ්ඤතිති පටිඝෝ කියලා කියනවා. එතකොට මේ හිංසාව සිදුවන්නේ කොහිද? සිතේ ඇතිවන තත්වයක් ඒක. ඒ හිංසාව ප්‍රධාන වශයෙන් නැත්නම් පළමුවෙන්ම කරන්නේ මේ సంతානිය, චිත්ත సంతානිය. ඒ ඒ කියන්නේ කුමක්ද? යම් අවස්ථාවකදී ද්වේෂයයි කියන අරමුණෙහි තරහා වෙන ස්වභාවය ඇති වුණොත් ඒ ඇතිවීම නිසා ඒ චිත්ත චෛතසික ධර්මය සමූහයටම හිංසාවක් වෙනවා. හිංසාවක් ඒ පමණක් නෙවේ. ඒ චිත්තචෛතසික ධර්මයන්ගෙන් අරමුණු කරන්නේ යමක් නම් යම්කිසි දෙයක් නම් යම්කිසි වස්තුවක් නම් ඒකද හිංසා කරන බව ඒ පටිගෙහි තිබේ. හරියට Taman තරහා තමාගේ තරහව යම්කිසි කෙනෙකු පිළිබඳව ඇත්නම් ඒ තැනැත්තාට රිද්දවන්නට ලෑස්ති වෙන ගතියක් තිබෙන්නේ අන්න ඒ වගේ. තමයි ද්වේෂය තේරුම් ගන්නට ඕන. පටිහඤ්ඤතිති පටිඝෝ කිවේ නිසා. ඒ රිද්දවන ස්වභාවය, හිංසා කරන ස්වභාවය ඒ පටිඝෙහි ඇති. ඒ පටිඝය යම් සිතක ඇති වුණාම ඒ සිත තෙමේම දැවෙනවා. මේ ද්වේෂය නිසා. ඒකට කියනවා ද්වේෂ ගින්නෙන් දැවෙනවා. ඉතින් ඒ දැවීම අර ලෝභයට කී පරිදිව එක එක තරාතිරමකින් සිදුවන්නේ. තරහව කියන මේ අරමුණට විරුද්ධ ස්වභාවය. ඒ ගනු ලබන අරමුණට විරුද්ධ ගතිය. ඒ තමයි මේ ද්වේෂයෙන් පිරෙන්නේ. ඒ ස්වභාවය සිතෙහි ඇති වුණාම ඒ එකිනෙක අවස්ථාවකදී ඇතිවන්නා වූ ඒ ස්වභාවයේ තිබෙනවා තරාතිරම් වශයෙන් වෙනවා. ඒ නිසා ද්වේෂයෙන් සිදුවන වැඩ නැත්නම් ක්‍රියා ඒ ඇතිවන්නා වූ තරහාවේ ස්වභාවය අනුව තරාතිරම අනුව වෙනස් වන්නට පුළුවන්. දැන් විදර්ශනයක් හැටියට ගත්තොත් යම් කිසි කෙනෙකුට තවත් කෙනෙකු පිළිබඳව කෙනෙකු සමග තරහාවක් ඇති වෙනවා. සමහර විටක ඒ තරහාව ඊතා සුළු කරුණක් නිසා විය හැකියි. ඒ ඊතා සුළු කරුණක් නිසා වූ ඒ තරහාව ඒ තරත්තා යටපත් කරගත්තේ නැත්නම් ඒක දුරු කරගත්තේ නැත්නම් ඒක ටිකක් ලියලන්නට ඉඩ ඒ Tamanගේ තරහවට බඳුන් වූ තැනැත්තාට ඇතැම් විටක යම් කිසිවක් මේ තරහව නිසා කියන්නටත් ඉඩ ඒ තරහව නිසා කියන බොහෝ විට ඒ කියන වචනය පක්ෂ වචනයක් වන්නට පුළුවන්. එහෙම කී කල්හි Tamanගේ ඒ තරහවට භාජන වූ තැනැත්තාට Tamangen මේ තරහව බෝවන්නට පුළුවන්. ඒතනත්තා පෙරලා තමාට ඇති වූ තරහව නිසා යමක් කී කලෙහි මේ වචන හුවමාරුව, ගුටිබැට හුවමාරුවකට පැමිණෙන්නට ඉඩ තිබෙනවා. එපමණක් නෙවෙයි තව දුරටත් ඒ තරහව ලියලා වැඩුණොත් එය මිනි මැරීමකටත් මිනි මැරුමකටත් හේතු වන්නට බැරි නෑ. අනේ විදිහේ තරහවේ තිබෙන තරහ කියලා. ඒ නිසා ඒ තරහවම ලෝකෙහි ව්‍යවහාර වශයෙන් নানা නම් වලින් කියදෙනවා දැක්කෙනවා. අපි ඒ විට හිතන්නේ නැහැ මේක මේ දෝෂය නැත්නම් ද්වේෂය කියන මේ ස්වභාවයමයි ගැනමයි මේ අප කතා කරන්න කියලා අපට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ. නමුත් ධර්මයේ පිළිබඳව දැනගත්ත තැනත්තා ඒ තරහව ඇති වූයේ කවර අවස්ථාවකදීද මොනතරම් සූක්ෂම තත්වයෙන්ද එහෙම තත්වයකින් ඇති වූ තරාවක් වුණා ඒ තැනත්ත දැනගන්නවා ධර්මය තමා දැනගෙන තිබෙන බැරි. අනේ නිසා තරහව මේ ධර්ම අතුරෙන් ලෝභය නරක ධර්මයක්. නමුත් තරහව කියන්නට ඕනි ඊටත් වඩා නපුරු ධර්මයක් ඒ තරහව නිසා බොහෝ අපරාධ වැරදි පව් කෙනෙක් කරේ. තරහව සමහර විටක තමාගේ පෞෂ වචනයක් අහන්නට මොන ලෙසකින්වත් සුදුසු නොවන තමාට වඩා ಗುಣධර්මී සීලාදී ಗುಣධර්මයන්ගෙන් සමහර විටක ඒ ಗುಣධර්ම බොහෝම උසස් ಗುಣධර්ම විය හැකි මාර්ගඵලාදී ගමේ කරන ලද හේතු වෙනලක් ಗುಣධර්ම විය හැකි එහෙම ආයක පවා තරහව ඇතිවීම හේතු කොටගෙන කෙනෙක් පරුෂ වචනයෙන් බනින්නට පුළුවන් බන වදින්නට පුළුවන් ඒ බඳු අවස්ථාවකදී තමා ආර්යෝපවාදයේ වැනි භයානක අකුසල් වලටද අසු මේ තරහව නිසා. අනේ නිසා මේ තරහව තේරුම් ගන්නට ඕන අපි මොන මොන අවස්ථාවලදී මේ උපදිනවා ගැන. දෝමනස්සේ කීවේ තරහව උපදින්නේ තමා ඒ අවස්ථාවේදී විරුද්ධ වෙන අරමුණක එල්බගෙන. එහෙම ඒ අවස්ථාවේදී විරුද්ධ වෙන අරමුණේ කීවේ සමහර විටක තමාගේ මේ තරහව උපන් උපන්නේ යමක් පිළිබඳව නම් ඒ දේ Tamanට කලින් බොහෝම ඉෂ්ට අරමුණක්වත් තිබෙන්නට බැරි නෑ. එබඳු වූ ඉෂ්ට අරමුණ මේ අවස්ථාවේදී ඊතා නරක අරමුණක්සේ තමා පිළිගන්නා බැරි තමාට තරහ උපදින්නට ඒ තරහව ඉපදිලා තමා නොකළ යුතු දේ මේ දේ කරන්නට ඉඩ තිබෙනවා. ඒ ඒ නොකමැති අරමුණෙහි ඒ අවස්ථාවේදී තමාට උපදනා වූ වේදනාව තමයි අර දුම්නසයි කියලා කියන්නේ. දුම්නස මානසික දුක් වේදනාව දුම්නස පටිඝය සම්පයුත්තේ කීවේ සම්පයුත්ත වන්නේ චිත්ත චෛතසික සමග චෛතසික සිත සමග එහෙමනේ සම්පයුත්ත වෙනවා කියන්නේ එකට යෙදෙන බව සිතෙහි චෛතසිකයන්ගේ එකට යෙදෙන බව කරුණු සතරකින් දැක් වෙනවා අපි මීට කලින් කතා කරපු දිනෙහි කී පරිදි ඒ කුප්පාද ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියන මේ සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන්. අනේ ඒ වගේ මේ පටිඝය යම් සිතක ඔය කියන ලද ලක්ෂණය සතර අනුව එකට යෙදේද ඒ නිසායි ඊට කියන්නේ පටිඝ සම්පයුක්ත කියලා. දැන් මේ සිතෙහි අප මේ දැන් කතා කරන්නේ යම් සිතක් ගැන නම් ඒ සිතෙහි ඇතිවන වේදනාව ඒකත් ඒ සිතෙහි සංයුක්ත ධර්මයක්. ඒ සිත සමග එකට උපදින එකට ඒ නිරුද්ධ වෙන එක අරමුණක් ගන්න ඒ සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කරන ධර්මයක් වූ වේදනාවයි මෙතන දෝමනස්ස වේදනා කියලා කිව්වේ. ඒ දෝමනස්ස වේදනාවෙන් යුක්තයි මේ සිත. දෝමනස්ස වේදනාව හා සංප්‍රයුක්ත වූ සිතක්. ඒ නිසා ඒක දෝමනස්ස යෙන් යුක්තයි. ඒ දෝමනස්ස සහගත කිවේ ඒ නිසා. පටිඝ සම්පයුත්තේ කිවේ ඒ ද්වේෂය සමගත් මේ සිත එක්ව යෙදෙන්නේ. හරියට දොම්නස්සේ සිත සමග යෙදෙන්නාක් මෙන්ම පටිඝයයි කියන ද්වේෂයත් සමග යෙදෙනවා. අර ඒ කුප්පාදාදී ලක්ෂණයන්ගේ වශයෙන්. ඒ ඒක තමයි මෙතන සම්පයුක්ත කියලා කියන්නේ. ඒ සම්පයුක්ත බව හැම විටම ඇත්තේ චිත්ත චෛතසිකයන් අපට. සිත චෛතසිකයන් සමග චෛතසිකය සිත සමග සංප්‍රයුක්ත වේ. අන්න එහෙම සංප්‍රයුක්ත බව එක්ව යෙදුණු බව. එක්ව යෙදීම ඒකයි කියන්නේ. ඒ සිතෙන් පරිබාහිරක සිදුවන සිද්ධියක් නෙවෙයි. සිතේම ඇතිවන සිත සිතේ සහ බැඳී උපදින ස්වභාවය. ඒක සිත උපදිනකොටමයි ඇතිවන්නේ. සිත නැති වෙනකොටම ඒ සමග පැවති සියලුම චෛතසික නැති වෙනවා. සිත ගන්නා අරමුණමයි චෛතසික ගන්නෙ. චෛතසිකයන්ට වෙන අරමුණක් නැහැ. ඒ අරමුණමයි ගන්නෙ. ඒ සිත උපදින තැන් තිබෙනවා. ඒකට කියනවා වස්තු කියලා. ඒ වස්තු සය අතුරෙන් යම්කිසි වස්තුවක් ඇසුරු කොටයි ඒ ඒ අවස්ථාවේදී සිත උපදින්නේ. අන්න ඒ සිත උපදනා වස්තුවම තමයි ඒ සිත සමග උපදනා චෛතසිකයන්ගේ වස්තුව වන්නේ. මෙන්න මේ කියන ලද සංප්‍රයෝග ලක්ෂණ සතර අනුව සිත සමග එකට බැඳී උපදනා ධර්මවලට චෛතසිකය කියලා අප කලින් ඉගෙන ගත්තේ. ඒ බඳු චෛතසිකයක් තමයි මේ ද්වේෂය. එතකොට මේ සිතෙහි අරමුණක් තිබෙනවා. අරමුණු නැති කිසිදු සිතක් නැහැ. හැම සිතක්ම අරමුණක් ගෙනයි උපදින්නේ. සිතයි කියන නම ලැබෙන්නට නැත්නම් සිතේ කියන්නටම කාරණේ තමයි අරමුණක් ගන්නා බව ඒකට කියනවා අරමුණක් හිතනවා. අරමුණක් දැනගන්න. ඒ දැනගත යුතු අරමුණක් දැනගන්නා අරමුණක් නොමැති කිසිදු සිතක් නැහැ. එතකොට හැම සිතකම අරමුණක් තිබේ. දැන් ද්වේෂ මූල සිතෙහි අරමුණක් තිබේ. ඒ අරමුණට අර අපි කලින් සඳහන් කළ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ෂඩාරම්මණයන්ගේ වශයෙන් දැක්වෙන ඒ අරමුණු අතුරෙන් කවර හෝ අරමුණක් වන්නට පුළුවන් මේක අවස්ථාවකදී උපදනා වූ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිතේ අරමුණ. ඒ අරමුණ එක්ක රූපයක් වෙන්නට පුළුවන්, ශබ්දයක් වෙන්නට පුළුවන්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක්, එහෙම නැත්නම් අර ධම්මාරම්මණය කියන ඒ ගොඩට ඇතුළත් යම් කිසිවක් වෙන්නට පුළුවන්. ඒ කවර එකක් හෝ තමාට අරමුණු වන මේ අවස්ථාවේදී ඒ තමන්ට ඉෂ්ට එකක් නෙවෙයි. තමා සලකන පරිදි හොඳ දෙයක් නෙවෙයි. තමාගේ අමනාපය ඒ නිසා ඇතිුනේ ඇති වෙන්නේ ඒ අරමුණ අමිහිරි තමා නොකැමැති අරමුණක් වන බැරි. අන්න එහෙම අරමුණ අපට අපේ එදිනදා ජීවිතයේදී හැම විටම වාගේ ලැබෙනවා. හැම තිස්සෙම අපි කැමති වන අරමුණු පමණක් නෙවෙයි අපට ලැබෙන්නේ. නොකමැති අරමුණුත් ලැබෙනවා. අනේ බඳු අර අවස්ථාවවලදී අපට මේ ද්වේෂය උපදිනවා. මම කලින් සඳහන් කළ විදිහටම ඒ ද්වේෂෙහි නානාතරාතිරම් තිබෙන. නානාතර එක ආකාර නෙවෙයි. ඒ අපි තරහ වෙයි කියලා නරක සිතක් කියලා සලකන්නට පුරුදු වෙලා තිබෙන්නේ. ඒ තරහව බහුල වශයෙන් බොහොම මේ ඝන බහලව ඇති වෙන සිතක් ගැන කතා කරන විට අනිත් සිත්වල උපදනා වූ තරහව තරහවක් තේත් අපට පෙනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ද්වේෂය ද්වේෂයක් හැටියට පෙනෙන්නේ නැහැ. ඒත් ඒකත් දැක දකින්නට පුළුවන්කම අපට තිබිය යුතුයි. අපි නිදර්ශනයකට ගත්තොත් අපි කැමති අපේ වත් සමහර දිවල තියෙනවානේ වත්ත බොහොම අලංකාර ලෙස තබාගෙන ඉතිරෙනවා. ඒ වත්තේ කිසිදු අපවිත්‍ර දෙයක් තිබෙන්නට හරින්නේ නැහැ. ඒ තිබෙන කැමැතිවන්නේ නැහැ. Taman එහෙම ආරක්ෂා කරගෙන තිබෙන ඒ වත්තට වෙනත් කෙනෙකුට අයත් සතෙකු පැලින එය අපවිත්‍ර කර දැන් දාලා තිබෙනවා. ඒ වත්තු අයිතිකාරයාට ඒ ඒ gedara ස්වාමියාට හෝ ඒ කාට හරි දැක ගන්නට ලැබුණොත්, දකින්නට ලැබුණොත්, එහෙම අවස්ථාවලදී ඒ අයට කුමක්ද ඇතිවන සිට? දකින්නට ලැබෙන දකින්න සිට නෙවේ. මේ දකින්න ලැබූ අරමුණ නිසා ඇතිවන සිට. ඉතින් ඒ වෙලේ බොහොම තහයන් සමහර අය කියනවනේ ඊට පස්සේ බල්ලයිව බලාගත හැකි ආදි වශයෙන් කිය. ඒ වගේ කියන්නේ මම කරුණක් නිසා. මේ තමා තුල ඇති වුණු තරහව නිසා. තමාට ඒක අප්‍රිය අමනාප අරමුණක්. ඒ අරමුණේ ඇලෙන ගතියක් නෙවෙයි තිබෙන්නේ. ඒක අරමුණේ ගැටෙන ගතියක් තිබෙන. හැපෙන ගතියක් තිබෙන. අන්න ඒ නිසා ඊට ප්‍රතිග්‍රහී කියලා කියනවා. අර හැපෙන ඒද හිංසා කරන ස්වභාවයක් ඒ ගතිය සිතේ ඇති ඒ ඇති නිසා තමයි අර වචන පිටවන්නේ. ඉතින් එහෙම නිසා අපට ඒ තරහව අපි නොකමැති අරමුණේ උපදනා වූ ඒ ද්වේෂය ඒ උපදින ආකාරය අනුව අපි ඊට නම් දෙනවා නොයි. ලෝක ව්‍යවහාරෙහි පවතින නම් තිබෙනවා. දැන් අපි ගනිමු අපේ දන්නා හඳුනන ස්වාමින් වහන්සේ නමක් ගැන. උන්වහන්සේ පිළිබඳව අපේ සිතේ තිබෙන්නේ බලවත් පිළිගැනීමක්. උන්වහන්සේ සීලාදී ගුණයන්ගෙන් හෙදි බොහෝම හොඳ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් කියලා අපි හිතාගෙන අපි සලකාගෙන ඉන්නේ. ඒ නිසාම අපුන් වහන්සේට ගරු කරනවා. එහෙම සිටින අපට යම්කිසි අවස්ථාවකදී දැනගන්නට ලැබුණොත් උන්වහන්සේසේ සිටින බව ඔබ පිළිගෙන හිටියා මෙන්න මේ මේ වැරදි උන්වහන්සේ කර තිබෙනවා දැනුදු කරනවා කියලා ඒක කරුණු සහිතව පිළිගන්නට සිදු වුණොත් Taman කලින් මේ ප්‍රසාදයක් පැහැදීමක් ඇති කරගෙන සිටි ඒ භික්ෂුන් වහන්සේ සම්බන්ධව තමන්ට ඒ එබඳු වැරදි ගැන අසන්නට ලැබුණාට පස්සේ ඒ හාමුදුරුවන් ගැන ඇතිවන්නේ කුමක්ද මොන තත්ත්වයක්ද කෙබඳු සිතක්ද සමහර විටක ඒ කරුණ එහෙම ඇත්තමයි කියා තමන්ට ස්පුට වූ කල්හි ඊට පස්සේ තමන් ඒ හාමුදුරුවන් සමග පැවැත් වූ ඇසුර පවා නවත්තන්නට ඉඩ තිබෙනවා. එහෙම නවත්වා සිටින කල්හි තවත් කෙනෙක් ඇසුවොත් Tamanගෙන් ඇයි අර හාමුදුරුවන් සමග දැන් ඇසුරු කිරීමක් නැත්තේ? එවිට කියයි මා තුල වහන්සේ ගැන අප්‍රසාදයක් ඇති වෙලා කියනවා. අන්න එතන අප්‍රසාදය කියන වචනය පාවිච්චි කරන්නේ මේ පටිඝයේ ඒක අවස්ථාවක් දැක්වීමට. ඒ අප්‍රසාදේ කියන එක එතන ඒ පටිඝය පිළිබඳ වූ එක අවස්ථාවක්. නැත්නම් ඒ පටිඝයම එක එක්තරා විදිහකින් එක්තරා පුද්ගලයෙකු පිළිබඳව ඇතිවන කල්හි යොදන වචනයක්. මිසක ඒ පටිඝ බව එහි නැත්තේ නෑ. ඒ පටිඝය පටිඝයමයි. නමුත් ඒක තිබෙනවා මා කියන්නේ තරාපිරම් කියලා. ඒ තරාපිරම අනුසලකන විට අප්‍රසාදයක් කියලා. උන්වහන්සේ සමග ගහබැන ගන්නට යන්න තරමේ තරහවක් උනේ නැහැ. නමුත් උන්වහන්සේ තමන් අප්‍රසාදයේ කියන එක තවත් වචන වලින් වචනයකින් දක්වන්නට පුළුවන් පිළිකුලයි කියලා. එහෙම පිළිකුල කියන වචනයත් අපි පාවිච්චි කරනවා. දැන් සමහර දේවල් පිළිබඳ සමහරෙකුට බෑ මේ පණියෙකු දකින්නට. පණියෙකු දකින්නට ලැබුණ මහා පිළිකුලක්. ඒ පිළිකුල වශයෙන් Tamanට ඇතිවන්නේද ඒ අරමුණ අනිෂ්ටයි බව පිළිගන්නා බැවින් තමයි. ඒක ඉෂ්ඨාරම්මණයක් නම් මේ ඉෂ්ඨ දේවල් අතපත ගන්න, අල්ල ගන්න, ළඟට ගන්න ආකාරයක් තියෙනවානේ. ඒ වගේ නෙවෙයි මේක පිළිකුල් ඉවත් කරන්නටයි උවමනාව තිබෙන්නේ. එහෙම එතකොට ඇතිවන්නේද දෝමනස්ස සිත. දෝමනස්ස සහගත පටිඝ සංකයුක්ත අසංඛාරික සිතක් ඒ අවස්ථාවේදී උපදිනවා. ඒ උපන්නට තමයි ඒ හේතු කොටගෙන කරන ලද මේ කායික වශයෙන් කරන ලද විශාල අපරාධයක් තවක් නෙවෙයි. නෙවෙයි නම් සිතක් වශයෙන් ගත්තල ඒ සිත අකුසල් සිතක්. කුසල් මෙන්න මේ විදිහට දෝමනස්සයට වැටෙන්නේ කෙනෙකුගේ සිත නැත්නම් දොම්නස් සිතක් කෙනෙකුට උපදින්නේ තමා නොකමැති වෙන අරමුණක එල්බගෙන තමා නොකමැති වීම ඒ අරමුණෙහිම තිබෙන වරදක් නොවේ. තමා යම්කිසි අරමුණක් පිළිබඳව තමා තුල නොකමැත්තක් ඉපදීම ඒ අරමුණේම තියෙන වරදක්සේ පිළිගත යුතු නෑ. ඒ අරමුණේම වරදක් නෙවෙයි. සමහර ඉෂ්ඨාරම්මණයන්දී කෙනෙකුට දෝමනස්ය උපදිනවා. මේ විනෝදනස් ආයති ඇතම් තීර්ථකයන් බුදුරජාණන් වහන්සේව දැකලා ඇතැම් විටක උන්වහන්සේ සැතපී වදාළ තැන් දැකලා නොදැකිය යුතු දෙයක් දැක්කයි කියලා ධම්නසතපත් වූ අවස්ථා ගැන බණ පොතේ සඳහන් වෙනවා. එයින් පෙනෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දකින්නයි කියන එක උන්වහන්සේ වැඩ සිටි තැන දකින්නයි කියන එක අපි කොයිතරම් උසස් කොටද සලකන්නේ. සලකන්නේ දර්ශනීය දෙයක්. බුදුරජාණන් වහන්සේම වදාරලා තිබෙනවනේ. තමන් වහන්සේ මේ මේ ස්ථානෙහි මේ මේ ඉපදුණයි බුදු උණයි ධම්සක්දසුවයි එවැගේම පිරිනිවන් පා වදාළයි කියා මේ තැන් හතර දසනීය ස්ථාන කියලා. ඒ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයන් විසින් දැක තමන්ගේ සිතෙහි ප්‍රසාදයේ උපදවා ගත යුතු තැන් වශයෙන් උන්වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේම දකින්නයි කියන එක ලේසි වැඩක් නේ. කාටද දකින්නට හම්බෙන්නේ? ඒ නිසා නේද බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. බුදුරජාණන් වහන්සේව දකින්නටම ප්‍රාර්ථනා කරන අය සිටින්නේ. ඒ මොකද දැකිය යුතුම උතුමාණන් වහන්සේ නම. එබඳු බුදුරජාණන් වහන්සේ දක්නා ඇතැම් තීර්ථකයන් නිදුතු නොදකී යුතු දෙයක් දැක්කයි කියලා. තමාගේ සිතෙහි අමනාපය ඇති කරගෙන තිබෙන. දෝමනස්ය උපදවාගෙන. ඒ අරමුණේ තියෙන වර්ධනය සාධිත. තමා එය සැලකූ හැටි. අන්න එහෙම තමා සැලකෙන හැටියට නරක අරමුණු තිබෙනවා. තමා සැලකන ආකාරයට ඒ අරමුණ නරකයි. තමා පිළිගන්නා පරිදි අරමුණ නරකයි. ඒ නිසාද තමා තුල උපදිනවා තරහව, ද්වේෂය, අමනාපය, නොකමැත්ත, අප්‍රසාදය පිටුකුල මෙන්න මේ සියලුම වචන වලින් කීවේ පටිඝයේ තිබෙන නානා අවස්ථා නානා ආකාර. එහෙම කොයි අවස්ථාවකදී හෝ අපේ සිතෙහි එහෙම තත්වයක් ඇති වුණා. කාගෙන්වත් අහන්නට කරුණක් නැහැ. තමාටම සිතා ගන්නට පුළුවන්, සලකා ගන්නට පුළුවන්. ඒ මට ඇති වූයේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක්. ඉතින් ඒක තව දුරටත් පැහැදිලි කරගන්නට ඕන. දුම්නස කියන එක තේරුම් ගත්තොත් ලොකු දෙයක් ඒක තේරුම් ගන්නට අමාරු නෑ. දැන් අපි නිදර්ශනයකට ගත්තොත් කවුරු හරි අපිට බනිනවා. කවුරු හරි තවත් කෙනෙකුට බනිනකොට ඒ බැනුම අහන එක්කෙනා බොහෝම සිත තැන්පත් කරගෙන නැති කෙනෙක් නම් එනේ පොයිස් තැනක් එක් දැන්නා හරියට මේ වාතයෙන් කම්පා නොවන මහා ගලක් මෙන් සිටිය හැකි බවක් ඇති කරගෙන සිටින කෙනෙකු හැර අනිත් හැම කෙනෙකු තුලම වාගේ උපදින්නේ ඊට කැමැත්ත තමා ඊට විරුද්ධ ප්‍රතිචාරයක් තමාගේ ක්‍රියාවලින් නොදැක්ුවා ඒ අසාගෙන ඉන්න විට වුවද තමාට උපදින්නේ ඒ අරමුණු කරගෙන හොඳ සිතක් නෙවේ. ඒකට විරුද්ධ සිතක් උපදින්නේ. ඒක දුම්නස්. පටිඝ සම්පයුක්ත සිත. දෝමනස්යෙන් යුක්ත පටිඝ සම්පයුක්ත සිත. ඒ ක්‍රියාව වෙන ක්‍රියා ක්‍රියානක හෝ නොකරන එක වෙනම තත්ත්වයක්. නමුත් ඒ වෙලේ ඇතිවන සිත දෝමනස් සිත. පටිඝ දෝමනස්යේ වුණොත් අනිත්යෙන් කිව යුතු නෑ ඒක පටිඝ සම්පයුක්තයි කියන්නේ. ඒ මොකද දුම්නස වෙන වෙන එකක් සමග වෙන ඔය ලෝභය ආදී එහෙම ධර්මයක් සමග උපදින්නේ නෑ. ලෝභය සමග ඒ ගතිය උපදින්නේ නෑ. පටිඝය උපදින්නේම දුම්නස සමග. දුම්නස උපදින්නේ පටිඝය සමග. ද්වේෂය සමග. දුන්නට වෙන කිසිදු සිතක ලැබෙන්නේ නැහැ. පටිඝ සම්පයුක්ත සිතේ මිසක වෙන කිසිදු සිතක ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ කාරණේ නිසා අපට තේරුම් ගන්නට පුළුවන් කවර අවස්ථාවකදී වුවත් දුම්නස් සිතක් ඇති වුණොත් මේ ඇති වුණේ තරහක් එක්ක. තරහ තරහ පිරම වෙනස් විය හැකියි. මා කලින් කිව්වා. තරහාවේ තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් ඒක තරහ, ඒක පටිඝ. ඒ අරමුණෙහි තිබෙන්නේ ගැටි. අරමුණේ එක්ක තමාගේ තිබෙන්නේ ගැටීම. තමාගේ කියලා අපි මේ සම්මුති වශයෙන් කරන කතාව ඒ අරමුණත් සමග සිතේ ඇතිවන්නේ ගැටීමක්. සිත ඒ අරමුණ හා ගැටෙන බවක්. ඒ අරමුණ හා ගැටෙන බව සිතට අයිති වැඩේ නෙවෙයි. ඒ ගැටෙන්නේ විරුද්ධව හැපෙන්නේ ද්වේෂය. මේකයි ඒ ද්වේෂයේ තේරුම් ගන්නට යොදාගත යුතු මිනුම් දණ්ඩ. යමක් පිළිබඳව සමාජයේ ගැටෙන බවක් විරුද්ධකමක් තවත් විදිහකින් කියනවනම් ඒකයි විරුද්ධකමක් ඇති වේද අන්න ඒ විරුද්ධකම තමයි ද්වේෂය කියන්නේ විරුද්ධකම ද්වේෂය ඉතින් ඒක ඇති වුණා නම් සමහර විට කෙනෙක් නිශ්ශබ්දවම සිටින්නටත් පුළුවන් නේ සමහර විට කෙනෙක් තමාට බනිනවා ඒ බණින බැනුම අහන තමන්ට තරහවයි උපදින්නේ. එහෙම තරහා උපන්නත් තමන් තරහවට ඉඩ දෙන්නේ නැහැ තමන්ගේ කටින් පිට වෙන්නට. එහෙම නැත්නම් තමන්ගේ කයින් පිටවන්නට ඉඩ දෙන්නේ නැහැ. තරහව ඇති වෙනවා. කටිනුයි කයිනුයි එය පිටවන්නට ඉඩ නොදී තමන් හිතේ මේක තබාගෙන ඉන්නට පුළුවන්. කිසිදු වචනයක් කතා නොකර ඒ තරහෙන් යුතුව ඉන්නට පුළුවන්. එතකොට උපදින්නේ දෝමනස්ස සහගත පටික සම්ප්‍රයුක්ත සිතයි. ඒ එහෙම හිතියන් අර එහෙම හිතියන් Tamanta ඇතිවන්නේ දෝමනස්ස සහගත සිත, පටික සම්පයුක්ත සිත තමයි. ඒ ඒකෙන් ඒ පටික සම්පයුක්ත සිත තමයි. නමුත් Taman අර වචනයෙන් කෙරෙන වැරද්දකට අහුවෙන්නේ නැහැනේ. නොබැලීම නිසා අවුෙන්නේ. ඒ වගේම කයින් කරන යම් කිසි වරදක් තියෙනවා නම් ඒ වරදට අහු ඒ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිතේ කියලා ඒ සිත් දෙකක් දක්වනවා. මකීවා ඒ පටික සම්පයුක්ත සිත වේදනා වශයෙන් ගත්කල දෝමනස්සේමයි ඒ සිත්කේම යෙදෙන්නේ. ඒ නිසා වෙනසක් නැහැ. පටික සම්පයුක්ත බව ගත්තාත් ඒ සිත් දෙකේම තිබෙන්නේ පටික සම්පයුක්ත බව. ඒ නිසා වෙනසක් නැහැ. වෙනස තිබෙන්නේ ඒ සිත්වල තිබෙන අසංඛාරික බව හා සසංඛාරික බව. අසංඛාරිකයි කියන්නේ තියුණුව ඇතිකර සිටට කාගේවත් උනන්දු කරවීමක් ඇලවීමක් මෙහෙයවීමක් නැතිව තමාගේ හෝ පසුබානාසිත ඉදිරියට තල්ලු කර ගැනීමක් වශයෙන් ඇති වූ සිතක් නොවේයි තියුණුව ඉබේම වගේ ඇතිවන සිත තරහ ඒ ඒ සිතයි අසංඛාරික සිතේ කියන්නේ සසංඛාරික සිතේ එහෙම නෙවෙයි සසංඛාරික සිතේ කියන්නේ එකවරටම ඇතිවන්නා වූ සිතක ස්වභාවය නෙවෙයි එහි තිබෙන්නේ. ඒක කරම් දෝ නොකරම් දෝ මෙහෙම කියම් දෝ නොකියම් දෝ ඔය ආදි වශයෙන් ටිකක් පසු බෑලා. එහෙම නැත්නම් තවත් කෙනෙකු විසින් කරන ලද උනන්දු කරවීමක් නිසා ඇති වෙනවා නම් තමා ඒක සසංඛාරිකව. එහෙම අසංඛාරික සසංඛාරික ભેදය කිබම් වූවා. දුම්නස්සිතේ කියන එක නපුරුසිත නරකසිත. ඊටාම නරකයි. මත් නිසාද ඒ සිත ඇති වූ කල්හි ලෝකෙහි ඊටාම බරපතල අකුසල්යේ කියා සලකන ධර්මෙහි ඉගැන්වෙන ඒ බරපතල අකුසල්ද කළ හැකි ශක්තිය තිබෙන්නේ ද්වේෂ මූලසිතට. මෙරීම මොනම සිතකින්වත් කරන්නට බෑ ද්වේෂ මූල සිතින් හැර. ප්‍රාණඝාතය කියන එක ඒ ප්‍රාණඝාතය මිනිසෙකු මැරීම, සතෙකු මැරීම, ඒ මිනිසුන් අතරත් ගුණවතෙකු මැරීම, සිල්වතෙකු මැරීම, ඒ සිල්වතුන් අතරත් ගුණවතුන් අතරත් ආර්යෙකු මැරීම, ඒ ආර්යයන් අතරත් රහත් පුද්ගලයෙකු රහතන් වහන්සේ නමක් මැරීම කියන මේවා එවැගේම සමාජයේ ආදරණීය බව පියක් කියන මේ අය මැරීමත් කෙනෙක් යම් කිසි අවස්ථාවකදී සිදු කර දෙනම් ඒ සිදු කරන ලද්දේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික සිත නැතහොත් සසංඛාරික සිත කියන මේ සිත් දෙක අතුරෙන් යම් කිසි සිතක් ඉපදුණු අවස්ථාවකදී ඉතින් බලන්න ඒ ආනන්තරණ්‍ය කර්ම ඊළඟට බුදු සිරුරෙන් ලේසෙලෙව්වා දේවදත්ත ස්තවරයා තරහින් සිදු කළ දෙයක් ඒක දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික සිත ඉපදිලා කරපු දෙයක්. ඒ ක්‍රියාව පාප ක්‍රියාව. අනිත් එක එතුමා ඒ දෙද්දස්තගරයෝ සංඝ භේද කර්මය සිදු කළා. සංඝයා දිඳගෙන ගියා. ඒ කළ සංඝ භේද කර්මයක් එයයි ඒ දේවදත්තස්තවරයන්ට අවීචි මහ නිරේ ඉපදීමට හේතු වූ අකුසලයේ වූයේ ඒ තරම් වූ භයානක ආනන්තරීය කර්මයක් සිදු කළේ ද්වේෂයේ අනේ නිසා ද්වේෂ මූල සිත, දෝෂ මූල සිත බොහෝම භයානක ක්‍රියාවන්. කිරීමට හේතු වන ඒ ක්‍රියාවන් සිදු කරන විට උපදනා වූ සිත බව තේරෙනවා. ඒ අතරේ තිබෙනවා තව නොයෙක් ඒවා. දැන් අපට ඇති වෙනවා තරාව නොයෙක් දෙනා පිළිබඳව ඔහු මට වරදක් කරා. ඒ ඉස්සෙල්ල කරපු වැරදි කියන්නේ. ඒ වැරද්ද කරලා සමහර විටක බොහෝ කල් එහෙම වුණත් මේ මතක් වෙන මොහොතේදී ඇති වෙනවා එදා වගේම දැනුත් තරහව. එදා වගේම උපදවා ගන්නවා දැනුත් තරහව. තමන් ඔහුත් එක්ක තරහවෙන් දැන් පොරබදනවා. තරහව උපදවාගෙන. ඔහු මට මෙහෙම වරදක් කළා. ඔහු මට දැන් වැරදි කරනවා. දැන් ඔහු මට කරන වැරදි. ඉතින් සමහර විටක ඒවා ඇත්තටම කරන වැරදි වෙන්නටත් පුළුවන්. බොහෝ විට Taman හිතන එකක් වෙන්නට පුළුවන්. Tamanගේ මේ මේ Tamanගේ පරිකල්පිතයක් වෙන්නට පුළුවන්. වැරදි නොකරන මිනිසුන් Tamanට වැරදි කරනවායි කියලා හිතා ගන්නවා වෙන්නට පුළුවන්. එහෙමත් ඉන්නේ සමහර. එහෙම පරිකල්පනය කොට හෝ කෙනෙකු පිළිබඳව තමා තරහ උපදවා ගන්නවා. ඔහු මට වැරදි කළා ඔහු මට වැරදි කරනවා මොහු ඉදිරියේදී මට වැරදි කරන්නට ඉඩ තිබෙනවා නරකක් කරන්නට ඉඩ තිබෙනවා මට අකුල් හෙලන්නට ඉඩ තිබෙනවා එහෙම දැන් අපි දන්නවානේ අපේ ඓතිහාසිකය ගැන ඉතිහාසය ගැන සැලකන විට පණ්ඩුකාභය කුමාරයන් මරා දැමීමට ඒ මාමාවරු ඉදිරිපත් වූයේ මොන කරුණක් නිසාද මේ දැන් තවන්ට කරන අපරාධයක් ගැන හිතලා බය වෙලා නෙමෙයි මුන් ජීවත් වුණොත් ඉදිරියේදී අපට මේ විදිහේ අපව මරණයි කියලායි කියන්නේ. ඒ නිසා මොහොත දැන්ම මරා දමන එක හොඳයි කියලා. එතකොට මේ ඉදිරියේදී කරන්නට අනාගතයේදී ඔහු විසින් කළ හැකි විරුද්ධකමක් ගැන සැලකා දැන් ඇති කරගන්නවා තරසා. අනේ එහෙම අනත්තන්නේ ආචාරි චරිතී චරිත මට මොහු අනර්ථයක් කළා දැන් කරනවා ඉදිරියට කරාවි. ඊළඟට මොහු මගේ ඥාතියාට මිත්‍රයාට අනර්ථයක් කළා දැන් කරනවා ඉදිරියට කරාවි. මොහු මගේ සතුරාට යහපතක් කරනවා. ඔහුගේ දියුණුවටයි කටයුතු කරන්නේ. කළේ කරන්නේ ඉදිරියට කරාවි කියලා ඒ විදිහටත් තරහ වෙනවා. දැන් ඒ කියන්නේ කුඩා ළමයින් අතරත් තිබෙනවානේ මේ ගතිය. කුඩා ළමයෙකු තවත් කුඩා ළමයෙකු සමග මේ එකට ඉන්න ළමයින් සමග මොන කරුණක් නිසා හෝ අමනාපයක් ඇති වෙලා බිඳුණු තරහ වුණා. බොහොම සමහර විටක බොහොම ටික කෙටි කලකට වෙන්නත් පුළුවන්. කියනවනේ අනිත් එක්කෙනාට එයාගේ අනිත් යාළුවටත් කියනවා මම එයාත් එක්ක තරහ එයාත් තරහ වෙන්නේ කියලා. කියනවා. අන්න ඒවා. ඉතින් හරි එන්නේ තමාගේ තරහව යමෙකු පිළිබඳව පවතීද ඒ තැනැත්තාට මේ ලෝකේ ඉන්න හැමෝම තරහ වෙන්නට ඕනේ. එහෙමත් සැලකනවා සමහර. ඔහුට යම් කිසි උදව්වක් උපකාරයක් යහපතක් කරනවා කරන එක හරියට Tamanට කරන අපකාරයක් සැලකන. එහෙම සැලකා තරහ ඒකයි මොහු මගේ සතුරාට යහපතක් කළා. හොඳක් කළා. දැන් කරනවා. ඉදිරියට කරાવી කියලා කෙනෙක් තරහ වෙනවා. එතකොට උපදිනවා මේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත. ඕසසංකාරික සිත. තව තිබෙනවා අස්ථාන කෝපය කියලා එකක්. මෙන්න මේ ගැන බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. දැන් සමහරෙකුට බොහොම හොඳට පායගෙන පායලා තිබෙන අවස්ථාවකදී තමන් ගමනක් බිමනක් යන්නට සැරසී සිටියදී හදිසියේ කදා හැලෙන වර්ෂාව තමන්ගේ තරහවට කාරණයක් වෙනවා. දැස්සට වෙන වෙලාවක වහින්න බැරි වුණාට මේ මගේ ගමන වළක්වන්න වැස්සයි කියලා චී කියලා සමහර විටක එහෙම කතා කරන ඒ ගැන අමනාපය ඇති කර ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ අස්ථාන තමාගේ නොසැලකිලි කම නිසා එහාට මෙහාට gedere යනකොට gedere දොරේ තිබෙන යම්කිසි භාණ්ඩයක් තමාගේ පයේ වැදිලා නැත්නම් භාණ්ඩයෙන් තමාගේ පය වැදිලා. තුවාලයක් වුණොත් එවිටන් මේ කෝපේ පැන නගිනවා. අස්ථාන කෝපේ කියන්නේ. කරුණු නැතිව තරහ වෙන ගතියක් තිබෙනවා. කරුණු ඒකටයි අස්ථාන කෝපේ කියන්නේ. ඒකත් එකතු වුණාම තරහව ඇති වෙන අවස්ථා 10ක් දක්වලා තියෙනවා. 10යි. මෙන්න මේ කවර අවස්ථාවකදී වුණා කෙනෙකුගේ සිතෙහි මේ తත්වය ඇති වුණා. ඔහුට උපන් සිත, දෝමනස්ස සහගත, පටිඝ සම්පයුක්ත, අසංඛාරික සිත, ඕ සසංඛාරික සිතේ කියලා හොඳයි ඊළඟට අපි සලක මා කීවේ ඒ දෝමනස්ස සිත උපදනා සාමාන්‍ය අවස්ථා පිළිබඳව. අපේ ජීවිත කාලය තුළදී එක එක වැඩවලදී අපට ඒ දුම්නස උපදින්නට හැකි උපදින අවස්ථා ගැන ඒවා ඒ අනුව සිතා මේ පිනතුන්ට ඒ යම් යම් අවස්ථාවකදී තමාට දුම්නස් සිත පහළ වේද ඒ අවස්ථාව තේරුම් ගන්නට පුළුවන් වේ. එහෙම තේරුම්ගෙන ඒ අවස්ථාව ගැන නැත්නම් සිත ගැන මෙනෙහි කළ හැකි බවක් ඇති කරගත්තොත් ඒකද චිත්තානුපස්සනා සතිපට්ඨානය කියන එකට අන්තර්ගත වෙනවා. ඇතුළත් වෙනවා. දැන් මේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිතින් කෙරෙන කර්මපතේ කියන ඒවා ගැන සැලකිය යුතුයි. කර්මපත කර්ම කියලා කොටස් දෙකක් දැක්වෙනවා. කර්ම කියන්නේ ඒ කුසල් වල හෝ අකුසල් වල විපාක වශයෙන් එතරම් ප්‍රබල විපාක උපදවන ශක්තිය නැති කුසලය හෝ අකුසලයට කියනවා කර්මය කියලා. කර්මපතේ කියන්නේ ඒ කුසලය හෝ අකුසලය නැවත ප්‍රතිසන්දියක් ගෙන දීමට තරම් ශක්තිමත් එකක් නම් ඒකට කියනවා කර්මපතයක් කියලා. දැන් අප කරන බොහෝ දේ බව නිසා ඇතිවන කුසල් හෝ අකුසල් කර්ම ප්‍රථම වෙන්නේ නැහැ. දැන් අර අප කලින් සඳහන් කළ ලෝභය ගැන වුණත් ලෝභයෙන් කරන ලෝභය নানা අවස්ථාවලදී අපට උපදිනවා වැඩි වශයෙන්ම උපදින්නේ ලෝභ මූලසිත. එහෙම සිත් උපන්න ඒ හැම සිතක්ම අපට ඒ විනයවද ඒ හැම සිතක්ම අපට බලවත් කර්මයක් උපදවන්නේ නැහැ. දැන් අපි කියමු අපි කෑම කන. ඒ කෑම කන විට කෑමේ තියෙන රසය බොහොම කැමැත්තෙන් එහි තියෙන ඉෂ්ට රසය අරමුණු කරමින් ඒකෙහි ගේ දෙයක් ඒකේ ආශාවක් උපදවාගෙන ඒ රසය භුක්ති විඳින කොටත් අපට උපදින්නේ ලෝභ මූල සිත්. ඒත් ඒ ලෝභ මූල සිත් දෙලින්ම අපව අපායට ගෙන යාමට තරම් බලවත් වූ අකුසලයක් සාධන එකක් නෙවෙයි. නෙවෙයි. නමුත් සිත් වශයෙන් ගත්තොත් ඒක අකුසල් සිතක්. අකුසල් සිතක්. ඇතැම් විටක එහෙම අකුසලය නැත්නම් ඒ විදිහට ඇති කරගත්තේ ආශාව ගේදෙහකට පරිවර්තනය වෙනවා. ගේදෙහි කියන්නේ බලවත් ගිජුකම. ගිජුකමකට හැරෙන. ගිජුකමකට හැරුණාම ඒක නැතිව ජීවත් වන්නට බැරි වෙනවා. ඒකම ඕන කරන. ඒක සොයාගෙන යන. නැත්නම් ඒක ගැනම හිත හිතා ඉන්නවා. අන්නේ එහෙම අවස්ථාවලදී ඒක ගැනම හිතන අවස්ථාව හිත හිතා ඉන්න අවස්ථාවකදී මේ මරණය එහෙම සිදු වුණොත් ඇතැම් විටක තමා කර තිබෙන යම්කිසි කර්මයක් අකුසල කර්මයක් ඉදිරිපත් වී මේ ගේ දෙහත් ඒකට සම්බන්ධ වෙලා නරක තැනක උත්පත්තියක් ලබා දෙන්නට ඉඩ ඒ මේවා. දැන් අපේ බණ පොතේ සඳහන් වෙනවා එක හාමුදුරු නමක් බොහොම හොඳට සීල් රැක්ක. උන්වහන්සේට ලැබුණු වස්ත්‍රයක් බොහොම දල ගොරෝසු වස්ත්‍රයක් ලැබුණා. ඒක දැක්ක තමන්ගේ නැගණියා. දැකලා අරගෙන ගියා ඉල්ලගෙන හාමුදුරුවන්ගේ මේක නැවත කපු කැටලා හොඳට වස්ත්‍රයක් පිළියෙල කරලා ගෙනවිත් දෙන්නම් කියලා ඉතින් ඒ විදිහට කළා ඒ නැගෙත් හාමුදුරුවෝ එක පසුක තබා තිබුණා. සිවුරු කරලා අඳින්නට හෝ පොරවන්නට බැරි වුණා. හාමුදුරන්ට හදිසියේ මරණය සිදු වුණා. හිත පැවතුනේ මේ වස්ත්‍රය ගැන. ඒ නිසා කියන්නේ එහි ඉනිකුලෙක්ව උපන්නයි කියන්නේ. ඉනුකුණෙක්ව උපන්. බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේ පිළිබඳව තොර උත්ති මේ පින තුන්දන්නවා. ඒ භික්ෂුන් වහන්සේ සම්පතක දෙයක්. උන්වහන්සේ ගියාවෑමේ අනිත් සංඝයාතර බෙදා ගන්න. ඉතින් අනිත් ඒවා බෙදෙන තුරු ඉඩහලා මේක බෙදා ගන්නට ඉඩ දුන්නේ නැහැ ඒක පසක තබන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ කණුඩියක් කිව්වා. හත් දවසකට පස්සේ ඉඩ දුන්නේ බෙදා ගන්න. සුදුසු කෙනෙකුට දෙන්න. කාරණේ මොකද? ඒ අතරතුරේදී ඒ හත් දවස ගත වීමට කලින් මේක බෙදුවා ඒ ගත්ත හාමුදුරුවරුන් එක්ක මේ ඉනිකුණා දැඳ ගන්නවා ආඝාතයක්, වෛරයක් තරහවක්. ඒ හේතු කොටගෙන නැරී උපදිනවා නිරෙයි. ඒක වළක්වන්නට බුදුරජාණන් වහන්සේ පණිවිඩයේ වේ ඒක පසක තබන්නට. හත් දවසකින් පස්සේ ඉඳ දුන්නා. අර ඒ දුර්වල අකුසලයක් ඒක. නමුත් මේ තරම් தත්ත්වයක් උන්වහන්සේට ලබා දුන්නා. පිරිසන් භවයේ උපදින්නට අර ලෝභය හේතු කොට. හත් දවසේ මෙතනින් චුත වුණා. චුත වෙලා සුගතිගාමි වුණා. ඊට පස්සේ ඉඳ දුන්නේ. බෙදා ගන්න. අනේ එහෙම අවස්ථාවක් තිබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යම් කෙනෙක් ලෝභයෙන් මැදුණු සිත් ඇතිව වෙසෙන අවස්ථාවකදී ද්වේෂයෙන් වැඩුණු සිත් ඇතුව වෙසෙන අවස්ථාවකදී එතනත්තාගේ මරණය සිදු වුණොත් එතම නිරය තිරියක් പ്രേත කියන නේකම් වල උපදිනවයි නැවත උපතක් ලබනවයි කියන. එහෙම දක්වලා තියෙනවා. අනේ නිසා ඒ ලෝභ මූල සිත් හෝ දෝෂ මූල සිත් හෝ ලැබෙන ලැබෙන අවස්ථා පිළිබඳ විමසිලිමත්ව ඉඳ ඒ ලෝභයට දුර යන්නට ඉඩ නොසැලසෙන පරිදි ද්වේෂයට බොහෝ දුර ගමන් කිරීමට ඉඩ නොලැබෙන පරිදි Taman සකස් වීම මේ ධර්මයේ දැන ගැනීමෙන් බලාපොරොත්තු වන එක කරුණක් තමයි. ඒ නිසා ධම්නක්සිත, දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිත කියන මෙය ඇතිවි සිදු කරන කර්ම අතර භයානක කර්ම වෙන කර්මපත්‍ය ද පිළිනවා මෙන්න මේ ලෙස එකක් පළමුවෙන්ම පටන් ගනිමු අපි පළමුවෙනි එක තමයි සත්ව ඝාතනය පරපන නැසීම ප්‍රාණ ඝාතය ඒ ප්‍රාණ ඝාතය කෙනේ විනෝදයට කළා විහිළුවට කළා එහෙම නැත්නම් සිනහසමින් කළා ඒ කරන අවස්ථාවේදී උපදනා වූ සිත දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංඛාරික සිත එහෙම අවස්ථාවලදී කෙනෙක් අපෙන් අහනවා කෙනේ සතෙකුගේ මස් කෑමට ආශා කරන තැනැත්තෙක් ඒ සත්වයාගේ ජීවිතය නැසලා ඒ මාංශය ලබාගෙන එය අනුභව කරනවා. ඔහු ඒ මරණය සිදු කළේ ලෝභයෙන් නොවේද කියලා. ඒට දියෙච්ච පිළිතුර මරණය සිදු කළේ ලෝභයෙන් නොවේ. මරණය සිදු කළේ ප්‍රාණඝාතය කළේ ද්වේෂයෙන්, ද්වේෂ මූල සිතින්. ඇත්තේ තනත්තාට තිබෙන ආසාවක් ඒ සතාගේ මස පිළිබඳ. මස පිළිබඳ. ඒ මසද මස ලබා ගැනීමට තිබෙන ඒ බාධාව කුමක්ද? ඒ මස ලබා ලබා ගැනීමට තිබෙන බාධාව ඒ සතාගේ ජීවිතය ප්‍රාණය ඒ නිසා ඒ තමා තමා කැමති උගේ මසට උගේ ජීවිතයට ඒ නිසාම ඇති වෙනවා නොකමැත්තකුත් ඒ තමා නොකමැති ඒ ජීවිතය තුරන් කරනවා නැති කරනවා එහෙම නැත්නම් අනුන් ලවා නැති කරනවා ඒ කරවන්නේ දෝමනස්ස සහගත පටිඝ සංපයුක්ත අසංඛාරික සිත හෝ සසංඛාරික සිත කියන මේ සිත් දෙකෙන් යම් කිසි සිතක් ඉපදුණු අවස්ථාවකදී ඒ අකුසලේ කරන්න. අන්න එහෙම තේරුම් ගන්නට ඕනේ. දොන්න දැන් කෙනෙක් ක්‍රීඩා පිණිස යනවා දඩේ. ඔහුගේ විනෝදය. ඔහු මේ සතුන් මරන්නේ විනෝදයට. නමුත් ඔහු ඒ කරන ක්‍රියාව ට භාජන වෙන සතාව මරණ අවස්ථාවේදී ඔහුගේ සිතෙහි උපදින්නේ නැහැ මොනම විදියකින්වත් අනිසිත මේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත හෝ සසංකාරික සිත කියන මේ දෙකෙන් අනිසිත කවදාවත් උපදින්නේම ඒ පටිඝ සම්පයුක්ත සිත බැරි වෙලාවක් සමාජයේ ඉලක්කයට සදා අවු වෙන්නේ නැතුව පැන ගියොත් එහෙම අර තරහව තවත් අධික වෙනවා. කොහොම හරි පස්සෙන්ම ගිහින් සමහර විට තමා සමග ගමන් කළ අනිත් කෙනෙකුගේ සමච්චලයට භාජන වෙන නිසා තවතුරටත් Taman සිත දැඩි කරගෙන ඒ සතා කරෙහි තිබෙන තරහව තවදුරටත් ඇති කරගෙන පස්සේම ගිහිල්ලා මරා දමන්නටත් ඉඩ තිබෙනවා. ඒ දෝමනස්ස සිතින් කෙරෙන ක්‍රියාව. එතකොට ප්‍රාණඝාතය කියන එක සතුන් මැරීම ඊළඟට සොරකම් කිරීමත් ද්වේෂයෙන් කරනවා. අපි ලෝභ මූල සිත් ගැන කියන විදිහ කීවා සොරකම් කිරීමේ අකුසලය ලෝභ මූල සිතින් කරනවා. සොරකම් කිරීමේ අකුසලය දෝමනස්ස සිතිනුත් කරනවා. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත වූ සසංකාරික සිතින් ඒ හොරකම් කිරීමක් කරනවා. තරහව නිසා කරන හොරකම් තිබෙනවා. සමහරු ඒ වස්තුවේ තියෙන ලෝභය නිසා හොරකම් කරනවා නෙවෙයි. තමා ඒ පුද්ගලයා කෙරෙහි ඇති කරගන්නා තරහව නිසා කරනවා. එහෙම කරන අවස්ථා තිබෙනවා. කෙනෙකුට පාඩු කිරීමේ අතියෙන් කරන සොරකම් තිබෙනවා. ඔහුගේ ඒ යම් යම් දේවල් මේ බොහෝ ගාති, gedara dura භාණ්ඩ මිල මුදල් ආදී කවරක් ඕ සොරකම් කරනවා Tamanට එයින් අත්වෙන ප්‍රයෝජනීය සලකාගෙන නෙවේ මේ ඒ තැනත්තාට පීඩා කරන්නට හිංසා කරන්න කරන හොරකම් කිරේ අන්න ඒ හොරකම් කරන්නේද දෝමනස්ස සහගත පටික සම්ප්‍රයුක්ත සංඛාරය ඊළඟට ඒ බොරු කීම බොරු කීම තරහවෙන් කරන අවස්ථාවක් කියලා තමාගේ තරහකාරයා නැත්නම් තමාගේ සතුරාව පුළුවන් තරම් දිගු කලක ඉරේ ඉලක්කේ තවන්නට ඇතම් කෙනෙක් බොරු සාක්ෂි කියනවා. ඒ තරහව නිසා කරන බොරු කීම. දෝමනස්ස සහගත සිතින් කරන ක්‍රියාවක් බොරු කීම. ඊළඟට බොරු කීම කේලාම් කියනවා. අපි කියවා මේ දෙකම ගැන බොරු කීමත් කේලාම් කීමත් ලෝභ මූල සිතිනුත් කරනවා කියන්නේ. දෝෂ මූල සිතිනුත් කෙරෙනවා. ඒ කේලාම් කීමන් කේලාම් කියන්නේ දෙදෙනෙකු විදුවන්නට. සිතුනු කීම. ඒ දෙදෙනා තුල පවත්නා දෙදෙනා අතර පවත්නා වූ සම්බන්ධකම තමාට නුරුස්නා දෙයක් නම් ඒ සම්බන්ධය කඩන්නට කෙනෙක් කේලාම් කියනවා. ඒ කියන්නේ තරහසිතයි. දෝමනස්ස සිතයි. ඒ දෝමනස්ස සහගත ප්‍රතික සම්ප්‍රයුක්ත සිතක් ඒ අවස්ථාවේදී උපදිනවා. ඒ කර්මයෙන් සිදු කිරීම වශයෙන්. අනිත් එක හිස් වචන කතා කිරීම තරහින් කෙරෙනවා. සමහරෙකුට ඒ සමහර අසත්පුරුෂ අය සිටිනවා. සත්පුරුෂයන්ගේ යම් සත්පුරුෂ ක්‍රියාවලට කැමතියි. එහෙම අයට පුළුවන් ඒ සත්පුරුෂයන්ගේ හොඳ ක්‍රියාවලට බාධා වෙන පරිදි මේ નિરර්ථක කතා පටන්ගෙන ඒවා කරන්නට ඒ දැනත්තා කරන යම් කෙනෙකු කරන හොඳ වැඩකට බාධා කිරීමයි තමගේ කැමැත්ත ආරමුණ බලාපොරොත්තු ඒ අර දැනත්තා කරන මේ යහපත් ක්‍රියාව ගැන තමා තුල පවත්නා වූ තරහව නිසා ඒ අනිත් අයට ඒ පැත්තට යන්නට ඉඩ නොලැබෙන පරිදි තමාගේ බොරු කතාව පටන් ගන්නවා. කියන්නේ හිස් වචන කතා කරන. කතා කරමින් ඒ අනිත් එක්කෙනාගේ යහපත් ක්‍රියාවලට අපුල්සිය. එහෙම තරහවෙන් කරන ප්‍රලාප දෙලීමක් තියෙනවා. තරහවෙන් කරන. ඊ වගේ <clears throat> දැන් එතන කියවා ප්‍රාණඝාතය, ආදත්තාදාමය, මුසාවාදය, විසුනා වාචය, ඒ සම්පක්කලාප. තව තිබෙනවා ව්‍යාපාදය. ව්‍යාපාදේ කියන්නේ අනුන් නැසේවා වෙනසේවා කියලා සිතන ඒ ස්වභාවය. ඒ දැන් තරහව කියන එකයි ව්‍යාපාදේ කියන එකයි පිළිබඳව දක්වන විශේෂකම් තිබෙනවා. සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතිවන කෝපය ව්‍යාපාදය නෙවෙයි. ඒ මේ දෙකම උපදින්නේ එකම ධර්මයක අවස්ථාවක්. එකම ධර්මය තමයි ද්වේෂය. තරහ. ද්වේෂය කියන්නේ ඒ දෝෂ චෛතසිකය. ඒ දෝෂ චෛතසිකයේ තිබෙන ආකාර නානත්වයක් තමයි දෝෂ කෝපය කියන, ක්‍රෝධය කියන, ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියනකොට ඒකේ තිබෙන වනස්ථිතිවිල්ල. වනස්ථිතිවිල්ල කියන්නේ අනු නැසේවා කියලා ගන්නවා. අනු නැසේවා වැනසේවා. ඒ නැසේවා වැනසේවා කියන මේ සිටිවිල්ලම එහෙම සිතන බවම කර්මපතයක්. කර්මපතයක්. දැන් සමහර විටක ඒක බොහොම භයානක සමහර දෙනෙක් කෙනෙක් තේරුම් නොගන්නට පුළුවන් භයානක අකුසලයක් ඒක. දැන් කෙනෙකු දැනගත්තොත් සමහරු එහෙම ඉන්නවා. Tamange මව හෝ පියා තමා සම්පෙක ධමය තමන්ගේ ඇවෑමෙන් මේ දරුවන්ට බෙදලා තියෙනවා. තමන් දන්නවා දැන් ඒ ඒ දරුවන් දන්නවා සැතම. ඒ දරුව දන්නවා මේ පියා හවු මව සම්පෙක ධමය ඒ දෙදෙනාගේ කවරෙක්ගේ හෝ ඇවෑමෙන් අපට අයිති වෙන්නටයි තිරෙන්නේ. එයාට පුළුවන් වුණා වෙන කෙනෙකුට පවරන්න. නමුත් පවරලා කියනවා අපට. හැබැයි එයා ජීවත් වෙන තුරු ඒගොල්ලන්ගේ අයිතිය. සමහර විට දරුවෙකුට හිතුණු බැරි වෙලාවක් මේ ධනය ප්‍රයෝජ අපගේ ප්‍රයෝජනයට ගත නොහැකිව තිබෙන්නේ මේ අය ජීවත්ව සිටින නිසා ඒ නිසා මොවුන් ඉක්මනින් පරලොව යනවනම් කියලා එහෙම සිටිවිල්ලක් Tamanට ඇති වෙන්නට පුළුවන්. ඒ තවත් එකකින් කියනවා නම් තම මව්පියන්ගේ ඉක්මන් මරණය තමා ප්‍රාර්ථනා කරනවා කැමති වෙනවා. ඒ මොකක්ද? අනුන් නැසේවායි සිතන බව ව්‍යාපාදය ඇති කරගන්නේ මෞපිය දෙදෙනා කෙරේ. ඒ විදිහට භයානක තත්වයෙන් ඒ ව්‍යාපාදයේ කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. බලන්න දැන් මේ වෙන වෙන තේවල යෙදෙන ඔය ව්‍යාපාරවල යෙදෙන එහෙම නැත්නම් මේ ජාතික වැඩවලයි කියලා දේශපාලනමය වැඩවල යෙදෙන අයට වුවද කාටවත් එහෙම සිතිවිලි ඇති වෙන්නට හොඳටම ඉඩ තිබෙනවා කෙනෙකුගේ මරණය ප්‍රාර්ථනා කරනවා ඔහුගේ නැතිවීම කැමති වෙනවා ගැනසීම අපේක්ෂා කරනවා ඔව් නැති නැතේවා දැනසේවා එහෙම ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා කරන අවස්ථාවලදී එහෙම හිතන හිතන අවස්ථාවලදී ඒ තැනත්තා ව්‍යාපාදේ නැමැති කර්මපතේකින් බැඳෙනවා කර්මපතේ ඉතින් එකවරක් හිතුවම ඒක එක කර්මයක් නැවතවරක් හිතුවම තව ඒක කර්මයක් එහෙම කර්ම කොච්චර ඒ හැම කර්මයකම තියෙනවා ශක්තිය තමාව අපායෙහි උපදවන්න ඒ කියන්නේ ඒක කර්මපතයක් නේ එයා මැරුවේ නැහැ. මෙරේවා නැසේවා වෙනසේවා කියලා හිතුවා පමණයි. හිතුවා පමණයි. ඒක මනෝ මානසික නැත්නම් මනෝද්වාරික අකුසල කර්මය. මනෝ කර්මය. මනස් කර්ම කියලා තේ ඒ දෙක ව්‍යාපාර. ඒද මේ පටික සම්පයුක්ත සිත් නිසා ඇතිවන එකක්. ඊළඟට අපි කීයක් කිව්වද? ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද විසුනාවාච ආ පරුසාවාච ඒක කිව්වම නෑ පරුසාවාච වෙන වචන වෙන එකකින් කියන්නේ නෑ තරහවෙන්මයි කියන්නේ අපි කිව්වේ නෑනේ ලෝභය කියනයි කියලා පරුසාවාච කියන්නේ පරුස වචන පරුස වචනේ කියන එක අනුන්ගේ සිත් රිදවන වචන හැබැයි සිත් රිදවනයි කියනකොට තේරුම් ගන්නට ඕන තමාගේ බලාපොරොත්තුවත් ඒකම වෙන්නට ඕන. ඒ කියවේ ඒ බලාපොරොත්තුව ඒකම වන්නට ඕනේ කියන්නේ තමා ඒ තමා ඒ පරුෂ වචනේ යමෙකුට නම් පාවිච්චි කරන්නේ. ඔහුත් සමග ඇතිවෙච්ච තරහවක් නිසායි ඒක කියන්නේ. එහෙම විතරයි පරුෂ වචන වෙන්නේ. දැන් සමහර විටක තමා හොඳ දෙයක් කරුණු සහිතව තවත් කෙනෙකුට වටහා දෙනවා දක්වා ළඟ කියා දෙනවා. අද මෙතක මව්පියන් තමගේ දරුවන්ට කියලා දෙනවා. එහෙම වෙලාවලදී දරුවෝ තරහ වුණොත් එimhe මේ මව්පියන් කියන දේවලට අවවාද අනුශාසනයි කියන්නේ. ඒ වාගේ තරහ වුණොත් මේ මව්පියන් කියේ පක්ෂ වචන නෙවෙයි. ඒක එහෙම නෙවෙයි ගන්නට. තමන්ගේ සිත පරිස කරගෙන සිත පරිසවන්නේ සිත ගොරෝසු වන්නේ මේ ද්වේෂයේ උපදින. ඒකට තමා තුල ද්වේෂය ඇති වී පටිඝ සම්ප්‍රයුක්ත සිතක් ඇති වී ඒ සිත නිසා සිදුවන ක්‍රියාවක් වන ඒ කතා දිනීම, පරුෂ වචන දිනීම වෙතොත්. අන්න එතකොටයි මේ පරුෂ වචනයක් වෙන්නේ. එහෙම නැතුව වෙන්නේ නැහැ. ඉතින් දැන් කෙනෙක් විහිළුවට කක් කියන වචන තිබෙනවට අපි කියමු මේ කෙනෙක් බණින්ද පාවිච්චි කරන වචන ඉස්සරහන් තිබුණේ මේ ආක්‍රෝෂ වස්තු කියලා දස ආක්‍රෝෂ වස්තු ගෝනෝසි ඔට්ටෝසි අජෝසි ඔය ආදි වශයෙන් ගුණා ඔට්ටුවා ආදි ඒ විදිහේමයි කීවේ දැන් ඊට වඩා ලොකු ඒවා පාවිච්චි කරනවා මිනිස්සු පරිස වචන හැටියට ඒ කොයි එක වුණා තමා සිත පරිස කරගෙන කියනවා එහෙම නැතුව විහිළුවට කියන ඒවා තියෙන්නේ සමහර කියනවා යාළුකමට විහිළුවට කතා විහිළුවට කියන එහෙම වචන පරිස වචන සංචාවිලා යන්නේ නැහැ ඒව යන්නේ හිස් වචන කොටට ඒවා ඉස් වචන දැන් සමහර ඉන්නවන්නේ තමන්ගේම ප්‍රියමනාපයන්ට මේ නොයෙක් මේ වචන වලින් ආමන්ත්‍රණය කරනවා. ඒවා ඉතින් මේ ස්වභාවයේ අපි කියන්න ඕන නෑ. එහෙම ඒවායේදී ඔහු සිත නරක කරගෙන කියන ඒවත් නෙවෙයි. විහිළුවට කරන්නේ. ඒකකොට ලෝභ මූල සිතෙන් කරන්නේ. ඒවා පරස වචන නෙවෙයි. පරස වචන වන්නේ අනිත් විදිහට කරන කතා. දැන් මේන් අපි ඉගෙන ගත්තේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිද්ද කියන මේ ඇති වෙලා සිදුවන අකුසල් ගැන. එහෙම අකුසල් කර්මපත වශයෙන් තිබෙනවා ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද, පිසුනා වාච, කරුසා වාච, සම්පප්පලාප, ව්‍යාපාර. ඒ හතක් හතක්. ලෝභ මූල, ditthිගත සම්පයුක්ත සිතින් අපි දැක්ුවා විවිධ අකුසල් හතක් මේවම නෙවෙයි. ඒක වෙනස් වෙනවා. ව්‍යාපාදයේ ඒකට යන්නේ නැහැ. පරස වචනේ ඒකට යන්නේ නැහැ. ඒ වගේම මේ ඒකට ආවේ වෙන නිසා අපි ඉගෙන ගත්ත මේ කරුණු. දැන් මෙතන කියවේ මේ මේ හත මේ හත සිදු කරන යම් යම් අවස්ථාවලදී ඒකාන්තයෙන්